මම හිතන්නේ සම්පූර්ණයෙන්ම නිවැරදි. මට මේ විවස්ථාව කියනවා මට යන්න කොහේ යස්සයි. සිංහලෙන් හෝ දෙමළෙන් ගානා කරන්න පුළුවන් කියන. ඒක දුමනා කරන ස්වරමාලා ඔක්කොම භාෂාව පදමාලා ඔක්කොම භාෂා දෙකෙන්ම තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මට මගේ භාෂාවේ මම සිංහලෙන් ගායනා කරන්න දෙන්න බෑ කිව්වොත් මගේ ජාතිකීය ඒක මගේ මූලික අයිතිය උල්ලංඝනය කිරීමක්. වගේම දෙමළ ජනයාට කිව්වත් ඒගොල්ලන්ගේ ජාතිකගේ අපේ ජාතිකගේ ඒගොල්ලන්ගේ බසින් ගායනා කරන්න දෙන්න බෑ කියලා. මේක මූලික අයිතිය කඩකිරීමක්. විවස්ථාවේ මට තියෙන අයිතිය මට අයිති කිරීමක්. එහෙම කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. කිව්වොත් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරන්න මට බලයක් තියෙනවා.